තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ පසුගිය සති ගණනාවක් මුළුල්ලෙහි සති 8ක් මුළුල්ලෙහි අපේ පටිච්චසමුපාදය පිළිබඳව සාකච්ඡා කළා අද 9 වෙනි සතියටත් අපි ඒ මාතෘකාවම කතා බහ කරන්නේ අද දවසේ අපට කතා කරන්නට નિયમિતව තියෙන්නේ පටිච්චසමුපාදයේ අවසාන අංග දෙක. ඒ තමයි භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ காரணා දෙක. එතකොට අංග 12කින් යුක්ත වූ මේ පටිච්චසමුපාද දේශනාවෙහි අපි දැන් අංග 10ක් මේ වනතෙක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අවසාන අංග දෙක තමයි භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ. එතකොට භවපච්චය ජාති කියලා කියන්නේ අපි පසුගිය සතියේ සාකච්ඡා කළා උපාදාන පච්චය භවෝ කියලා කියනකොට භවය දෙආකාරයකින් කතා කළා කම්ම භව, උපපත්ති භව වශයෙන්. කම්ම භව කියලා කිව්වේ කුසල අකුසල කර්මයන්ගේ ජනිත වීම. උපපත්ති භව කියලා කිව්වේ යම්කිසි ප්‍රතිසන්දේශිතක් හැටියට අභිනව පංචස්කන්ධයක් ජනිත කරන්නට ප්‍රතිසන්දි විඥානය ජනිත වීම තමයි උපපත්ති භව කියලා සඳහන් කළේ. එතකොට ඒ කාරණයම අපි සංකාර පච්චය විඥානං කියන මුල් අවස්ථාවේදීත් කතා කළා. ඒ වගේම ඒ කතා කළේ එක් භවයකින් තවත් භවයක් හා සම්බන්ධ වෙන අවස්ථාව. ඊට පස්සේ ඒ භවයෙන් ඊළඟ භවය හා සම්බන්ධ වෙන අවස්ථාව තමයි අපි උපාදාන පත්‍යා භවෝ කියලා කතා කළේ. දැන් එතකොට අද මේ කතා කරන්නේ භවපච්චා ජාති. භවපච්චා ජාති කියලා කිව්වහම අර පසුගිය සාකච්ඡාවේදී එක මහත්මයෙක් අන්තිමට මතු කළා ප්‍රශ්නයක්. මේ ජාතිය සහ භවය කියන්නේ එකක්ම නේද කියලා. ඇත්තටම ජාතිය හැටියට දක්වන්නේ ඒ උපපත්ති භවයේම දිගුවක්. උපපත්ති භවයේම දිගුවක් තමයි මේ ජාති කියලා හඳුන්වන්නේ. අපි මුලින් පැහැදිලි කළා මේ පටිච්චසමුපාද දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ දක්වන කාරණා ඊටාම සූක්ෂම විදිහට තමයි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ අපට ඒ එකම කාරණයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන කරුණු අපිට සමහර වෙලාවට එකක් හේතුවෙන් හට ගන්නා ඊළඟ කාරණේ හැටියට පැහැදිලි කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි පටිච්චසම්පාද දේශනාවේ මුල් අවධියේදී කතා කළ මුල් කොටස්වලදී සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං එතකොට කුසල අකුසල සංස්කාරයන් නිසා ප්‍රතිසන්දි විඥානය හටගන්නවා ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප. එතකොට ඒ විඥානයම තමයි නාම කියලා හඳුන්වන්නේ. ඒ විඥානයේ ජනිත වෙන ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙන මොහොතේම භාව දසක වත්තු දසක කාය දසක කියන මේ දසක කලාප රූප කලාප ඒ මොහොතේම පහළ වෙනවා එතකොට ඒක ප්‍රතිසන්දි විඥානයත් එක්කමයි සිද්ධ වෙන්නේ නමුත් ප්‍රතිසන්දි විඥානයේ හට ගැනීම වෙනම දක්වලා අර ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප හට ගැනීම වෙනම දක්වලා තියෙනවා. එතකොට මේක එකම මොහොතේ එකටම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඉතින් ඒවා ඊටාම සියුම්ව ක්‍රියාත්මක වෙන ධර්ම නිසා වේගවත්ව ක්‍රියාත්මක වෙන ධර්ම නිසා තමයි අපිට ඒවා වෙන් කරලා පැහැදිලිව පෙන්වන්න පහසු නැත්තේ නමුත් ඒ නාම රූප ක්‍රියාවලිය ක්ෂණයක් ක්ෂණයක් පාසා විදෙමින් උපදිමින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය පැහැදිලි කරන්නටයි බුදුරජාන් වහන්සේ මේ පටිච්චසමුපාද දේශනාව කරන්නේ ඒතර පටිච්චසමුපාද දේශනාව තනිකරම මේ නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය. ඒතකොට නාම රූප ධර්ම හැටියට මේ කතා කරන්නේ අපිට කොස් ගෙඩි පොල් ගෙඩි වගේ ලොකුවට වෙන් කරලා දක්වන්නට පුළුවන් කාරණා නෙමෙයි. සිතේ ස්වභාවය අපි මීට පෙරත් පැහැදිලි කළා ඇසිපිය හෙළන වාරයකදී ඇසිපිය හෙළන්නට අපිට තත්පරයක්වත් ගත වෙන්නේ නැහැ. ඒ ඒ තරම් සුළු වේලාවක් කෝටි ලක්ෂයකට බෙදුවොත් අන්න ඒ තරම් සියුම් වේලාවකදී එක් සිතක් ඇති වෙලා පැවතිලා අභාවයට යනවා. එතකොට ඒ තරම් සූක්ෂමයි. එතකොට ඇසිපිල්ලමක් හෙලන කාලයක් තුල අර වගේ සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙන්නට පුළුවන්. ඒ තරම් සියුම් නාම ධර්ම පරම්පරාවක් ගැන තමයි මේ කතා කරන්නේ. ඊළඟට රූපය කියන්නේ ඒ වගේ සිත් 17ක් තමයි රූපයට ආයුෂ තියෙන්නේ. එතකොට ඒ වගේ 17ක් කියලා කියන්නේ අර චිත්තක්ෂණ 17ක්. ඉතින් ඒකත් මහා ලොකු කාලයක් නෙමෙයි. එතකොට ඇසිපිය හෙළන වාරකදී ඒ වගේ රූප කොටාෂ දහස් ගණනක් දසදහස් ගණනක් ලක්ෂ ගණනක් ජනිත වෙලා නිරුද්ධ වෙනවා. ඇසිපිල්ලමක් හෙළන කාලයක් තුල. එතකොට අන්නේ තරම් ඊටාම වේගවත්ව ඇති වෙලා නිරුද්ධ වෙන නාම රූප ධර්ම සමූහයන්ගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයේ පිළිබඳව තමයි අපි මේ පටිච්ච සමුප්පාදයේදී කතා කරන්නේ. ඒ නිසා මේ කියන කාරණා අපට එකක්ම නැවත නැවත කියනෝ වගේ සමහර තැන්වල දැනෙනවා. සමහර තැන්වලදී නම් අපිට පැහැදිලිව එකේ තියෙන වෙනස පෙනෙනවා. නමුත් සමහර තැන්වල අපිට තේරුම් ගන්න අමාරු තරම් සූක්ෂමයි ඒකක් ඇතුළෙම ක්‍රියාත්මක වෙන ධර්මයක් හැටියට තමයි අපිට එතන පෙනෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ භවපච්චය ಜಾති කියලා කියන්නේ අර උපාදානය නිසා භවය හටගන්නා ආකාරය අපිට පැහැදිලි කාරණයක්. හැබැයි මේ භවය නිසා ජාතිය හටගන්නවා කියන එක ඒක ඇත්තටම වෙන්කොට දැක්විය යුතුද කියලා හොයාගන්නට බැරි තරමට අර භවයත් එක්කලා සම්බන්ධ එහිම දිගුවක් හැටියට තමයි මේ જાතිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ මෙහි දක්වන්නේ. එතකොට අපේ රේරුකාණේ මහානායක හඳුරෝ මෙතන පැහැදිලි කරනවා භවපච්චා ಜಾති කියන තැනදී අර භවය ගැන කතා කරනකොට අපි කම්ම භව උපපත්ති භව කියලා දෙකක් කතා කළානේ ඒකෙන් කම්ම භවය තමයි මේ જાතියට හේතු ඒතර උපාදාන පත්‍ය භවෝ කියලා කියනකොට ප්‍රධාන වශයෙන් ගන්න උපපත්ති භව. ඒ උපපත්ති භවයේම දිගුවක් හැටියට ක්‍රියාත්මක වෙන මේ જાතිය අර කම්ම භවයේහි ප්‍රතිඵලයක් හැටියට තමයි දක්වන්නේ. දැන් මේක අපි සරලව ගත්තොත් මෙහෙමයි. අපි මීට පෙරත් මේ කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා. යම්කිසි සත්වයක් මරණයටපත් වෙනකොට ඒ සත්වයා ඊළඟ භවයේ උත්පත්තිය ලබන්නේ කර්මය නිසා නොවේ. ඒ සත්වයා උත්පත්තිය ලබන්නේ තෘෂ්ණාව නිසායි. භව තණ්හාව නිසා තමයි සත්වයා උපදින්නේ. භව තණ්හාව තියෙන නිසා තමයි ප්‍රතිසන්දිසිත ජනිත වෙන්නේ. හැබැයි ඒ ඒ ජනිත වෙන්නා වූ ප්‍රතිසන්දිසිත කෙබඳු නාම රූප පරම්පරාවක් නිර්මාණය කරනවද කියන එක තීරණය වෙන්නේ කර්ම ශක්තිය මත. දැන් අර උපාදාන පත්‍ය භවෝ කියලා කිව්වහම එතනදී අර පූර්ව උපාදානයේ නිසා තණ්හා උපාදානයේ නිසා අර ප්‍රතිසන්දි සිත තමයි ජනිත කරන්නේ. ඒක තමයි උපපත්ති භවයේ හැටියට හැදෙන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි සිත ජනිත කරන්නේ කොතනද? මොන ස්වરૂපයෙන්ද? මොන විදිහේ ශක්ති සම්පන්න බවකින් යුක්තවද ඒ ප්‍රතිසන්දි සිතේ යෙදෙන යෙදෙන්නේ කුසල මූලයන්ද අකුසල මූලයන්ද එහෙම නැත්නම් ඒ ඒ කුසල මූලයන් දුර්වල මට්ටමේ යෙදෙනවද ත්‍රි හේතුක කුසල් යෙදෙනවද ද්වි හේතුක කුසල් යෙදෙනවද එහෙම නැත්නම් අ හේතුක විපාක හැටියට විපාක දෙනවා ඊළඟට අකුසල විපාක අ හේතුක විපාක හැටියට එතන විපාකත්වයටපත් වෙනවා දැන් ප්‍රතිසන්දිසිත ඒ කියන්නේ අභිනව ආත්ම භාවයක උත්පත්තිය ලබන්නට තල්ලු කරන්නේ පොළඹවන්නේ භව තණ්හාව විසින්. හැබැයි මේ පොළඹවන අවස්ථාවේදී ඒ ජනිත වෙන සිත කෙබඳු ගුණාංග වලින් යුක්තද කියන එක තීරණය වෙන්නේ කර්මය අනුවයි. එතකොට මේක කාරණා දෙකක්. තණ්හාව නිසා තමයි හටගැන්ම සිද්ධ වෙන්නේ. ඒ හටගැන්ම කෙබඳු ස්වરૂපයෙන් හට ගන්නවද කෙබඳු තැනක හට ගන්නවද කෙබඳු ගති ලක්ෂණ වලින් යුක්තද කෙබඳු හැකියාවන් නොහැකියාවන්ගෙන් යුක්තද මේ සියල්ල තීරණය කරන්නේ කර්ම වේගය විසින් එතකොට ඒක අපි පෙර දිනක උපමාවකින් දැක්වුවා හරියට උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගල් කැටයක් උඩ දැම්මොත් ඒක බිම වැටෙනවා. එතකොට උඩ දාන ගල් කැටේ උඩට වීසි කරන්නට අපිට යම්කිසි ජවයක් අවශ්‍යයි. අන්න වගේ තමයි අපි සාංශාරික වශයෙන් ගොඩනගන්නා වූ අර තෘෂ්ණා වේගය. එතකොට ඒ උඩට දාපු ගල් කැටේ ආපස්සට වැටෙනකොට ඒක එතනම පතිත වෙන්නට පුළුවන් හැබැයි යම් කිසිවක් ඒකට බාධකයක් එහෙම නැත්නම් ඒකේ තවත් දෙයක් ස්පර්ශ වුණොත් අපි හිතමු අපි කුඩයක් ඉහළගෙන නම් ඉන්නේ අපේ ඔළුවට වැටෙන්න ආපු ගල් කැටේ අර කුඩේ හැපිලා වෙන තැනකට වීසි වෙනවා එතකොට අපි හිතමු අපි ඉන්න තැනින් බඹ කීපයක් එහාට ගල් කැටේ වීසි වෙනවා. එතකොට දැන් බඹ කීපයක් එහාට ගල් කැටේ වැටුනේ කුමක් නිසාද කියලා කෙනෙක් විමසුවොත් අපිට මොකක්ද කියන්න පුළුවන්? කුඩේ නිසායි වැටුනේ කියලා කියන්න පුළුවන්. කුඩේ නිසා තමයි බව කීපයක් එහාට වැටුනේ. හැබැයි කුඩේ නිසා බව කීපයක් එහාට වැටුණට මේ ගල් කැටේ ඇත්තටම වැටුනේ උඩ වීසි කරපු නිසායි. එතකොට උඩ වීසි කළ නිසා තමයි ගල වැටුනේ. හැබැයි මේ වැටීම කොතනකටද වැටුනේ කියලා තීරණය වුණේ අර කුඩේ හැපෙනු නිසා. එතන මේ කාරණා දෙක දෙක. හැබැයි එකට බද්ධ වෙලා තියෙන්නේ. අපිට අපෙන් ඇහුවොත් ගල් කැටේ එතනට වැටුනේ කොහොමද කියලා අපට සමීප හේතුව හැටියට ආසන්න හේතුව හැටියට පෙන්වන්න වෙන්නේ අර කුඩේ නිසා තමයි එතනට වැටුනේ කියලා. හැබැයි ඇත්තටම මූල හේතුව ගත්තොත් ගල් කැටේ උඩට වීසි කරපු නිසායි වැටිලා තියෙන්නේ. එහෙනම් ගල් කැටේ උඩට වීසි කරපු නිසා වැටුණා. ඒ වැටෙන එක කොතනටද වැටෙන්නේ කියලා තීරණය උනේ අර කුඩේ හැපීමත් එක්කලා. අන්න වගේ තමයි තණ්හාව නිසා තමයි ප්‍රතිසන්දි විඥානයේ ජනිත වීමේ වේගය ඇති ඒක අපි කොච්චර කර්ම රැස් කළත් කර්මයට පුළුවන් කමක් නැහැ අපිව උපද්දවන්නට. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ දැන් සමහර ස්වාමින් වහන්සේලා පවා වැරදි විදිහට විග්‍රහ කරනවා කුසල කර්ම රැස් කළාම සසර දිග්ගැස්සෙන්න පුළුවන්. කුසල කර්ම වලින් සසර දිග්ගැස්සෙනවා කියලා කොතනකවත් ධර්මෙ පෙන්වන්නේ නැහැ. එහෙම කුසල කර්ම වලින් සසර දිග්ගැස්සෙනවා නම් අකුසල කර්ම වලින් කොච්චර සසර දිග්ගැස්සෙන්නවද? දැන් අඟුලිමාල හාමුදුරුවෝ වගේ දහස් ගණනක් මනුෂ්‍ය ඝාතන සිද්ධ කරලා මේ එකම ජීවිතේ එතකොට මේ මනුෂ්‍ය ඝාතන අකුසල කර්මය නිසා භවය දිග්ගැස්සුණා නම් එහෙම කොතෙක් දිග්ගැස්සෙන්න ඕන. එතන උන්වහන්සේ සතුව ඒ අකුසල කර්ම ශක්තිය තිබුණා වුණාට එයට පුළුවන් කමක් නැහැ භවය දිග්ගස්සන්නට භව තණ්හාවේ සහයෝගය නැතිව. එතකොට අඟුලිමාල හාමුදුරුව භව තණ්හාව ශ්‍රේ කළා. අවිද්‍යා තණ්හා ප්‍රහාණය කළා. ප්‍රහාණය කළාට පස්සේ අර කර්මයට පුළුවන් කමක් නැහැ. දැන් අලුතෙන් જાතියක් නිර්මාණය කරන්න. අලුතෙන් නාම රූප සමූහයක් නිර්මාණය කරන්න. අලුතෙන් පංචස්කන්ධයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථා දෙකේදීම පැහැදිලි කරනවා සංඛාරපච්ච විඥානං අර කුසල කුසල සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානය ජනිත වෙනවයි කියන බව ඊළඟට මෙතනදි පැහැදිලි කරනවා භවපච්චය ජාති අර උපාදානය නිසා භවය හට ගන්නවා ඒ නිසා නැවත ජාතිය හට ගන්නවා එතකොට මේ අවස්ථා දෙකේදීම අපට පැහැදිලිව පෙන්නනවා මේ කර්මයේ දායකත්වය තියෙනවයි කියලා එතකොට කර්මයේ දායකත්වයේ තියෙන බව මෙතන පැහැදිලිව පෙන්නනවා. නමුත් අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කළොත් කර්මයට කොහෙත්ම ඒ අභිනව ශක්තිය ජනිත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එතන මූල සාධකයේ වෙන්නේ භව තණ්හාව. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී මේ දුක ඉපදවීමේ හේතුව හැටියට තණ්හාව කියන කාරණය දේශනා කරන්නේ. එතන කර්මය නෙමෙයි දේශනා කරන්නේ තණ්හාව. තණ්හාවෙන් තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ පංච උපාදානස්කන්ධය නැවත නැවත ජනිත කරන්නේ එහෙමනම් සමුදය සත්‍ය වෙන්නේ ප්‍රධාන හේතුව වෙන්නේ තෘෂ්ණාවයි ඒ ප්‍රධාන හේතුව නම් වූ තෘෂ්ණාව දුරු කළාට පස්සේ කර්මයට තව දුරටත් පංචස්කන්ධයක් ජනිත කරන්න බෑ. හැබැයි අපි අනිත් පැත්තෙන් තේරුම් ගන්නට ඕන ඒ තෘෂ්ණාවට පුළුවන්කම තියෙන්නේ අභිනව විඥානයක් ජනිත කිරීමේ බලපෑම ඇති කරන්නට විතරයි ඒ විඥානයේ කවර ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවද ඒ විඥානයේ එල්බ ගන්නේ කවර තලයකද ඒ විඥාණය නිර්මාණය කරන්නා වූ රූප ධර්ම එහෙම නැත්නම් ඒ විඥාණය හා බැඳී පවතින රූප කොටස් මොන වගේ ස්වභාවයෙන් යුක්ත වෙනවද මේ සියල්ලක් තීරණය කරන්න එහෙම නැත්නම් ඒ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය ස්වરૂපය ගති ලක්ෂණ ශක්තිය අඩු වැඩි බව උපදින තැන මේ සියල්ලක් නිර්ණය වෙන්නේ කර්ම වේගයත් එක්කයි එහෙමනම් තෘෂ්ණාවේ සහයෝගය නැතිව කර්මයට පමණක් අභිනව පංචස්කන්ධයක් ජනිත කරන්න බෑ. හැබැයි කර්මයේ සහයෝගය නැතුව තෘෂ්ණාවට විතර පංචස්කන්ධයක් ජනිත කරන්නටත් බෑ. අන්නේ காரணා දෙකම එකතු වෙච්ච තැන තමයි මේ භවපච්චයා ජාති කියන තැනින් පැහැදිලි කරන්නේ. එතකොට ඒ නිසා මෙතන පැහැදිලි කරන්නේ අර අවිද් උපාදාන පත්‍යා භවෝ කියන තැන ඒ උපාදානයේ හේතු කොටගෙන උපපත්ති භවය උපපත්ති භවය කියලා කියන්නේ අර උපාදානය නිසා පළමු ප්‍රතිසන්දි සිත ජනිත වෙන්නේ අර උපාදානය නිසා තණ්හා උපාදානය නිසා අන්න තණ්හාවේ සම්බන්ධතාවය එතන පෙන්වනවා ඊට පස්සේ භවපච්චා ජාති කියනකොට අර කම්ම භවය කුසල කුසල කර්මයන් විසින් තමයි මේ නාම රූප සමූහය නිර්මාණය කරලා කවර තැනකද මේ ප්‍රතිසන්දිසිත අල්ලගන්නේ ප්‍රතිසන්දිසිතේ ස්වરૂපය මොකද්ද මේ සියල්ලක් තීරණය කරන්නේ කර්මය විසින් ඒ නිසා උපාදාන පත්‍ය භවෝ කියන තැන භව දෙකක් පැහැදිලි කරනවා කම්ම භව සහ උපපත්ති භව එයින් කම්ම භවය තමයි මේ ಜಾති කියන එකට ඍජුවම සම්බන්ධ වෙන්නේ. ඒ කුමක් නිසාද අර උපපත්ති භවයේහිම දිගුවක් තමයි මේ ජාතිය හැටියට පැහැදිලි කරන්නේ. දැන් ඒක රේරුකාණේ මහානායක හඳුරෝ මේ විදිහට දක්වනවා. භව ප්‍රත්‍යයෙන් වන්නා වූ මේ ජාතිය උපපත්ති භවයේම කොටසකි. එබැවින් ජාතියේ හේතුව වශයෙන් උපපත්ති භවය නොගත යුතුය. ඒ කියන්නේ උපපත්ති භවයේම දිගුවක් තමයි ජාතිය කියන්නේ. ඒ නිසා ජාතියේ හේතුව හැටියට උපපත්ති භවය ගන්නට බෑ. මොකද ඒකෙම දිගුවක් නිසා මෙතන ක්‍රියාත්මක භව දෙකින් ජාතියට හේතු වෙන්නේ කර්ම භවය පමණයි. එතකොට මේ ಜಾති හැටියට යම්කිසි තලයක දිව්‍ය, මනුස්ස, තිරිසන්, പ്രേත, නිරය, අසුර ආදී යම්කිසි ಜಾතියක ඒ ಜಾතියට ගැළපෙන විදිහට ප්‍රතිසන්දි විඥාණය හැඩගස්වන්නට ඒ જાතියට ගැළපෙන විදිහට නාම රූප ධර්ම සක්‍රිය කරන්නට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අර කම්ම භවයේ හෙවත් කුසල කුසල කර්මයන්. එබැවින් උපාදාන පච්චා භවෝ යන තන්හි එන භවසද්දෙන් මෙන් භවපච්චා ජාතියන් තන්හි භවසද්දෙන් භව දෙකම නොගනු ලැබේ. එයින් ගනු ලබන්නේ කර්ම භවය පමණයි. එතකොට කර්ම භවය කියලා කියන්නේ කුසල කුසල කර්ම. උපාදානයන් නිසා කුසල කුසල කර්ම කළ කලෙහි ඒ ඒ කර්මයන්ගේ ශක්තියේ හා ස්වභාවයේ සැටියට කාමාදී ඒ ඒ භවෙහි සත්‍යයගේ නැවත නැවත ඉපදීම වූ ජාතිය වේ. සත්‍යයගේ උත්පත්තියට పూర్ව භවයේ කළ කර්ම හේතු වන බව වනාහි සාමාන්‍ය ලෝකයාට නොපෙනෙන গুপ্ত කරුණකි. සාමාන්‍ය ජනයාට එය සිතාගත හැකි අනුමානයෙන්. එතකොට දැන් ඒ જાතියට එහෙම නැත්නම් උත්පත්තියට කර්මය සහාය වෙන විදිහ කර්මය නිසා ඒ උපත විචිත්‍ර වෙන ආකාරය උපතේ ස්වરૂපය වෙනස් වෙන ආකාරය මේක ඊටාම සූක්ෂම කාරණයක් ඒක සාමාන්‍ය පුද්ගලයාට තරම් ගෝචර නොවන කාරණයක් ඉතින් සාමාන්‍ය පුද්ගලයා තථාගත දේශනාවට අනුව අනුමාන වශයෙන් තමයි මේක මූලික වශයෙන් තේරුම් ගත යුත්තේ කියන බව නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරනවා එතකොට උන්වහන්සේ ඊළඟට දීර්ඝ වශයෙන් එහි පැහැදිලි කරනවා ඒ කර්මය කොහොමද එක් එක් පුද්ගලයාගේ විවිධත්වයට විචිත්‍රත්වයට බලපාන්නේ කියන එක දැන් චුල්ලකම්ම විභංග සූත්‍රයේදී තථාගතයන් වහන්සේගෙන් සුභ මානවකයා විමසනවා ස්වාමීනි මේ එක් එක් සත්වයින් එක් එක් ආකාරයෙන් ඇතම් කෙනෙක් දීර්ඝාෂයි ඇතම් කෙනෙක් අල්පාෂකයි ඇතම් කෙනෙක් මහේශාක්‍යයි ඇතම් කෙනෙක් අල්පේශාක්‍යයි ඇතම් කෙනෙක් රූප සම්පන්නයි ඇතම් කෙනෙක් දුර්වර්ණයි ඇතම් කෙනෙක් ප්‍රඥාව අධිකයි ඇතම් කෙනෙක් අඥානයි එතකොට ඇතම් කෙනෙක් රෝග බහුල ඇතම් කෙනෙක් නිරෝගී. මෙහෙම වෙන්නේ කුමක් නිසාද? එහෙම වෙන්නේ මේ නාම රූප ධර්මයන් ජනිත කිරීමේදී බලපවත්වන්නා වූ කර්ම වේගයේ ස්වභාවය මතයි කියන බව කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පණිතා. එතකොට මේ නාම රූප දෙකෙහිම දැන් ප්‍රඥාව අධික බව ප්‍රඥා හීන බව කියන එක නාම ධර්මයන්ගේ විශේෂතාවයක්. ඊළඟට රූප සම්පත්තියෙන් වැඩි බව රූප සම්පත්තියෙන් අඩු බව කියන එක රූප රූප කොටාශයන්හි විවිධත්වය. එතකොට නාම ධර්මයන්හි විවිධත්වය ඇති කරන්නට කර්ම ශක්තිය හේතු වෙනවා. රූප ධර්මයන්හි විවිධත්වය ඇති කරන්නට කර්මය හේතු වෙනවා. එතකොට ඒ විදිහට ඊටාම සූක්ෂම විදිහට මේ නාම ධර්මයන් වෙනස් කරන්න කොහොමද මේ කර්මය බලපවත්වන්නේ කියන එක නායක හඳුරෝ ඊළඟට එකින් එක එකින් එක පැහැදිලි කරනවා මේ පටිසම්පාද විවරණේ පොතේ. එතකොට දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කුසල කර්මයක් කරනවා ඒ කුසල කර්මය කරද්දී ඒ තනත්තාට අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලයන් තුනම ප්‍රබල විදිහට මතුවලා ඒ තනත්තායේ කුසලය කරනවා. කළොත් ඒබඳු කර්මයක් නම් ඒ තනත්තාගේ උත්පත්ති සිත ඇති කරන්නට බලපෑම් කරන්නේ. එහෙම නැත්නම් උත්පත්ති සිතට හේතු වෙන්නේ. ඒබඳු කර්මයක් නම් ඒ උත්පත්ති සිත අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයන් තුනෙන්ම යුක්ත වෙනවා. එතකොට ඒ තනත්තා ඊළඟ භවයේ ඉපදිලා ලොකු මහත් වෙලා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක වෙනකොට ඒ තනත්තාගේ මනසේ ඇලෙන ගතිය ගොඩක් අඩුයි. ගැටෙන ගතිය ගොඩක් අඩුයි. ඥාන සම්පන්න බව ගොඩක් වැඩි. ඇයි? අමෝහය නිසා ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා. අලෝභ අද්වේෂ නිසා ලෝභය අඩුව, ద్వේෂය අඩුව ක්‍රියාත්මක වෙන්න සමත් දැන් අපි හිතමු ඒතනත්තාට ද්වි හේතුක කුසලයක් එතනදී බලපවත්තන. දිහේතුක කුසලයේ බලපැවැත්වුවොත් ඒ තනත්තාට ලෝභ ද්වේෂ අඩුයි දන් දෙන්න කැමති පින් කරන්න කැමති මෛත්‍රී සහගත සිතුවිලි වලින් යුක්තයි හැබැයි ප්‍රඥාව අඩුයි ප්‍රඥාව අඩු වෙන්නේ කුමක් නිසාද ඒ තනත්තාගේ අමෝහ චෛතසික බලවත් වෙලා නැහැ අන්න ඒ වගේ නායක හඳුරු මෙහිදී එක් එක් ප්‍රභේදයන් දක්වනවා සමහර වෙලාවට අපි කුසලයක් කරනකොට ඒ කුසලය කරන අතරතුරේ අපේ ලෝභය බලවත්ව මතුවෙන්නට පුළුවන් ඒ කියන්නේ කුසල්සිතේ ලෝභය යෙදෙන්නේ නැහැ කුසල්සිත යෙදෙනවා කුසල්සිත ඇති වෙනවා ඒ කුසල්සිත අතරේ අපට ලෝභසිත බහුලව මතුවෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දානයක් දුන්නහම අපට සසර ගමනේ සම්පත් ලැබෙනවා. අපි දුප්පත්ව උපදින්නේ නැහැ. දුප්පත්ව උපදින්නේ නැති වෙන්න නම් සැප සම්පත් ඇතිව සමෘද්ධිමත්ව ජීවත් වෙන්න නම් දන් දෙන්න ඕන කියන අදහස ඔළුවට එනවා. දැන් එතකොට ඒතනත්තා දන් දෙන්නට සිතන්නෙම කල්පනා කරන්නෙම Tamanට සසර ගමනේ සම්පත් ලැබීමේ අපේක්ෂාවෙන්. එතකොට නොලැබූ සම්පත් ලබන්නට තියෙන කැමැත්ත තෘෂ්ණාව එහෙම නැත්නම් ලෝභය. දැන් මේ ලෝභ සහගත සිතෙන් තමයි ඒ තනත්තා ක්‍රියාත්මක වෙන්නේ අර පින්කම කරන්නේ. දැන් පින්කම කරන අවස්ථාවේදී ඒ තනත්තාට අලෝභ චේතනා මතුවෙනවා අර තමන් සන්තක දේ අනුන්ට දෙන්න. නමුත් ඒ අලෝභ චේතනාව වඩා ශක්තිමත් නැහැ. බොහොම දුර්වල අලෝභ චේතනාවක් තමයි ඇති ඊට වඩා ඔහුගේ අනාගතයේ සම්පත් ලැබීමේ ලෝභය බලවත්. දැන් එතකොට ඒතනත්තා දානයක් දීලා තියනවා අලෝභ චේතනාව නැතුව දානෙ දෙන්න බෑ ඒ නිසා අලෝභ චේතනාවක් ඉපදිලා තියෙනවා හැබැයි අලෝභ චේතනාව උපන්නේ ලෝභ චේතනාව පදනම් වෙලා ඒ අනාගතයේ සම්පත් ලැබීමේ අපේක්ෂාව මුල් කොටගෙන තමයි ඔහු මේකට පෙළඹෙන්නේ. ඒතර ලෝභයයි බලවත් වෙලා තියෙන්නේ. අලෝභය නෙමෙයි. දැන් ඒ තනත්තාට මේ දන් දීමේ කුසලය මරණාසන්න මොහොතේ සිහිපත් වෙනවා. සිහිපත් වුණොත් ඒ තනත්තාට අර තෘෂ්ණාවෙන් ප්‍රතිසන්දිසිත ඇති කරන ඒ කියන්නේ චුතිසිතෙන් නවතින්නේ නැතිව ඊළඟ සිතක් ජනිත කරන්න යම්කිසි තල්ලුවක් ඇති කරනවා භව තණ්හාවේ. හැබැයි තල්ලුව ඇති කරනකොට ඒ තල්ලුව ඇති කිරීමෙන් එහෙම නැත්නම් ඒ ප්‍රවේගය නිසා ඊළඟට උපදින සිත ප්‍රතිසන්දි සිත කෙබඳු ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවද කියලා තීරණය වෙන්නේ මරණාසන්න මොහොතේ සිහි වෙන කර්ම වේගයත් එක්ක. දැන් කර්ම වේගය හැටියට සිහි වෙන්නේ අර අනාගතයේ සැප ලබන්නට අදහස් කරගෙන දන් දීපු කුසලයන දන් දීමේදී දාන චේතනා මතුණ පරිත්‍යාග චේතනා මතුණ අලෝභ චේතනා මතුණ ඒ නිසා ඒක කුසලයක් හැබැයි එතනත්ගේ කුසලය ඥාන සංප්‍රයුක්ත නැහැ. නිසා ප්‍රඥාව අඩුයි. ඒ වගේම අලෝභ කියන චෛතසිකයත් ගොඩක් දුර්වලයි. ඒතනත්තාගේ ලෝභ සිත තමයි වඩා ප්‍රබල විදිහට බලපවත්ලා තියෙන්නේ. එතකොට ඒ දුර්වල වූ අලෝභ සිතින් ඒතනත්තා ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබනවා. ප්‍රතිසන්දිය ලැබුවාම ඔහුට දැන් ඒ ඒ කුසල් සිතේ ප්‍රඥාව වේදිලත් නැහැ ප්‍රඥාව වේදිලා නැති නිසා ඔහු තීක්ෂණ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ ඒ වගේම අලෝභ සිත බොහොම දුර්වලයි ලෝභ සිත තමයි බලවත් වෙලා තියෙන්නේ එතකොට ඒ තනත්තා මනුලෝ උපන්නා වුණත් ලෝභය අධික කෙනෙක් හැටියට තමයි කටයුතු කරන්නේ ඇයි කුසල් සිතකින් ඉපදුනාට ඒ කුසල් සිතේ යෙදලා තියෙන අලෝභ චේතනාවට වඩා ඔහුගේ ලෝභ චේතනාවන් එතනට බලපෑම් ඇති කරලා තියෙන ස්වභාවය වඩා ප්‍රබලයි. එතකොට ඒ නිසා ඒ තනත්තා අනාගතේ ඉපදුනහම මනුෂ්‍ය ලෝකේ උපන්නොත් ලෝභය බහුල කෙනෙක් හැටියටයි කටයුතු කරන්නේ. අන්න ඒ වගේ යම්කිසි ක්‍රියාවක් කරනකොට ද්වේෂය වඩා බලවත් නම් හැබැයි ඒ द्वේෂය බලවත් ඊට පස්සේ එතන යම්කිසි කුසල ක්‍රියාවකුත් සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හිතමු දැන් ඔන්න පන්සලේ බුදුමැදුර හදනවා. බුදුමැදුර හදන්න කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇවිදින් කියනවා මේකේ වහලේ ගහන්න මේ කොස් ගහක් ඕන කොස්ලී ටිකක් ඉරා ගන්න ගෙදර හොඳ පරණ කොස් ගස් තියනව නේද එකක් දෙන්න පුළුවන්ද කියලා දැන් ඔන්න ඕක අහනකොටම අර දායකයාගේ හිත නරක් වෙනවා. ඇයි? දැන් මේ හාමුදුරුවෝ මේක මතක තියාගෙන හරියට මේ බුදු පැදුර හදන්න අපේ කොස් ගහම ඉල්ලන්න ආවනේ හරියට කියලා අර මිනිස්සයාගේ හිත නරක් වෙන්න පුළුවන්. හැබැයි හිත නරක් වුණාට දැන් ඊට පස්සේ කල්පනා කරලා කල්පනා කරලා දැන් මේක නොදුන්නොත් හොඳ නෑ. එහෙම වුණොත් උන්වහන්සේ කියන්න පුළුවන් ඉල්ලලත් දුන්නේ නෑ, තියාගෙනත් දුන්නේ නෑ කියලා අනිත් අයත් අපිට නිඳා කරන්න පුළුවන්. දැන් මේවත් එක්ක මනස ගැටෙනවා. ගැටිලා කොහොම හරි හිත හදාගෙන ඒ පුද්ගලයා කමක් නැහැ අනාගතේ හරි අපිට යහපතක් වෙනවනේ එන්න ඔන්න ඔහේ දීලා දාමු කියලා අර කොස් ගහ දෙන්න තීරණය එක. දැන් එතකොට ඒ කොස් ගහ අරගෙන ගිහිල්ලා දැන් යම් පරිත්‍යාගයක් කරනවා. පරිත්‍යාගය කරලා ඒ පුද්ගලයා ඒ කරපු පරිත්‍යාගය නිසා බුදුමැදුරක් හදනවා. ඒකෙන් යහපතකුත් වෙනවා. දැන් එතකොට ඒ බඳු කුසල් සිතක් මතුනොත් ඒ කුසල් සිතට අර අලෝභ චේතනාවත් දුරු ගොඩක් දුර්වලයි. අද්වේෂ චේතනාවත් ගොඩක් දුර්වලයි. ඇයි? අලෝභ අද්වේෂ දෙක එතනත්තට ඇති වෙලා තියෙනවා ඒ කුසලයේදී. හැබැයි ඊට වඩා බලවත් ඔහුගේ ලෝභය සහ ද්වේෂය. අර කොස් ගහ Tamanට තියාගන්න ඇතිවෙච්ච ලෝභය අර නිර්ලෝභී චේතනාවට වඩා බලවත්. ඒ වගේම හාමුදුරුවෝ මේක ඉල්ලනවායි කියලා ඇතිවෙච්ච ගැටුම අර අද්වේෂ චේතනාවට වඩා ඒ ද්වේෂය බලවත්. දැන් එතකොට කුසල් සිතෙහි අකුසල්ය දෙන්නේ නැහැ. කුසල් සිත අලෝභ අදෝස කියන කුසල මූලයන්ගෙන් යුක්තයි. හැබැයි මේ කුසල මූලයන් වඩා බලවත් වෙන්නට විදිහක් නැහැ. ඔහුගේ මනසේ ලෝභ ද්වේෂ වඩා බල සම්පන්න වෙලා තියෙන නිසා. එතකොට ඒ ආසන්න වශයෙන් ජනිත වෙන්නා වූ ලෝභ ද්වේෂ මෝහයන් ලෝභ ද්වේෂයන්ගෙන් පීඩා ලබන්නා වූ අර කුසල්සිත දුර්වල කුසල්සිතක් හැටියට ජනිත වෙනවා. ඒතර ඒ කුසල්සිත මැරෙන මොහොතේ සිහිපත් වුනොත් ඒතනත්ත ඊළඟ භවයේ මනුෂ්‍ය ලෝකයක උපදින්න පුළුවන්. හැබැයි ලෝභය සහ ද්වේෂය බොහොම බරපතල විදිහේ උත්සන්න වෙන චරිතයක් වෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට මේ තණ්හාව තමයි තණ්හා උපාදානය තමයි ඊළඟ ප්‍රතිසන්දිසිත ඇති කරන්නේ. ප්‍රතිසන්දිසිත ඇති කරන්නට බලපෑම් කරන්න තණ්හාව නැත්තම් කර්මයට විතරක් බෑ. අවිද්‍යා තණ්හා දුරු කළා නම් මොන කුසලයේ තිබුණත් මොන අකුසලයේ තිබුණත් ඒ කුසලයට අකුසලයට විතරක් භවය දිග්ගස්සන්න බෑ. භවය දිග්ගැස්සීමේ ක්‍රියාවලිය කරන්නෙම තණ්හාව විසින්. ඒ නිසායි සමුදය සත්‍ය හැටියට තණ්හාව දේශනා කරන්නේ. හැබැයි තණ්හාවට පුළුවන් කමක් නැහැ මේ අභිනව පංචස්කන්ධයක් නිර්මාණය කරන්න. ඒ පංචස්කන්ධය නිර්මාණය කිරීමේ කෘත්‍ය කරන්නේ කර්ම ඒ පංචස්කන්ධයක් නිර්මාණය කරන තැනට අර චුතිසිත ඇති වෙලා මේ වේගය නවතින්නේ නැතිව ඊළඟ පංචස්කන්ධයක් නිර්මාණය වෙන තැනට මේ වේගය හසුරුවන්නේ තණ්හාව විසින්. ඒක පොළඹවන්නේ තණ්හාව විසින්. හැබැයි ඒ පෙළඹවීම තුළ මේ නිර්මාණය ජනිත කරන්නේ කර්ම ශක්තිය විසින්. එතකොට තණ්හාවයි කර්මයයි දෙක එකට ඒකාබද්ධව තමයි මේ ක්‍රියාව කරන්නේ. ඉතින් අන්න ඒ කාර්යය තමයි මේ භවපච්චය ಜಾති කියන තැන ඊටාම සංකීර්ණ තැනක් හැටියට, තස්යුම් තැනක් හැටියට අපි පැහැදිලි කළ එකයි උපාදාන පත්‍ය භවෝ කියන තැන දක්වන්නේ අර තණ්හා උපාදානයේ ක්‍රියාකාරීත්වය. භවපත්‍ය ජාති කියන තැන දක්වන්නේ කර්ම වේගයේ ක්‍රියාකාරීත්වය. මේ මේ මේ දෙක බොහොම පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමයි අපි නිතරම අර විවිධ උදාහරණ වලින් දක්වන්නේ කුසල් අකුසල් කලයි කියලා භවයේ දිග්ගැස්සෙන්නේ නැහැ. දිග්ගස් වෙන්නේ තෘෂ්ණාව නිසා. හැබැයි තෘෂ්ණාවෙන් දිග්ගස් වුණාට එතන කොතනද ඒ ගොඩනැගීම කරන්නේ කියලා සියලු ගති ලක්ෂණ තීරණය වෙන්නේ කර්ම වේගයට අනුවයි. ඒ නිසා කර්මයට පමණක් අභිනව පංචස්කන්ධයක් නිර්මාණය කරන්නටත් බෑ. තෘෂ්ණාවට පමණක් අභිනව පංචස්කන්ධයක් නිර්මාණය කරන්නත් බෑ. අභිනව පංචස්කන්ධයක් නිර්මාණය කිරීම තෘෂ්ණා වේගය සහ කර්මයේ ශක්තිමත් බව මතයි අභිනව පංචස්කන්ධයේ ස්වરૂපය තීරණය වෙන්නේ. ඒ නිසා තමයි භව ජාති කියලා අවස්ථා දෙකක් දක්වලා තියෙන්නේ. භව කියලා දක්වන්නේ අර තෘෂ්ණා පෙළඹවීමෙන් අභිනවෙන් ආරම්භ වීමේ ක්‍රියාවලිය. ඒතකොට අභිනවෙන් ආරම්භ වීමේ ක්‍රියාවලිය කෙබඳු ස්වરૂපයෙන්ද ආරම්භ වීම වෙන්නේ කියන එක දක්වන්න තමයි භවපච්චා ජාති කියන මේ කාරණය පැහැදිලි කරන්නේ. ඉතින් මේක මේ නැවත නැවත අපි පැහැදිලි කරන්නේ මෙතන ටිකක් පටලවෙන්න පුළුවන් තැනක් නිසා. ඊළඟට අවසාන කාරණේ තමයි ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. එතකොට ජාතිය කියන තැන ඇති වුණාන් පස්සේ එතකොට ජාතිය කියලා කියන්නේ පංචස්කන්ධයක හට ගැනීම. ජාතිය කියන එක විභංග ප්‍රකරණේ දක්වන්නේ තත්ත කතමා භවපච්චා ජාති යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති භවපච්චා ජාති. ඒතර ජාතිය කියලා හඳුන්වන්නේ ඒ ඒ ආත්ම භාවයන්හි ඒ ඒ සත්වයන්ගේ සත්ව නිකායෙහි යම් පළමු කොට ඉපදීමක් සම්පූර්ණ ඉපදීමක් මව් කුසට ඇතුළු වීමක් ප්‍රකටව ඉපදීමක් ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ පහළවීමක් ලැබීමක් සිද්ධ වෙනවද ඒක තමයි භවපච්චා ජාති දැන් මේ එක එක වචන වලින් දක්වලා තියෙන්නේ මොකක් නිසාද එක් එක් ආත්ම භාවවල එක එක විදිහටයි දැන් ඕපපාතික ආත්ම භාවවල සම්පූර්ණ පංචස්කන්ධය සහ ආයතනයන් එක්වරම පහළ වෙනවා. එතකොට ආයතනයන්ගේ ප්‍රතිලාභයත් ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම සිද්ධ හැබැයි මව් කුසක උපදින්නා වූ ජලාභුජ සත්ත්වයින්ගේ සහ බිජුවටක උපදින්නා වූ අණ්ඩජ සත්ත්වයින්ගේ එහෙම එක්වර උපදින්නේ නැහැ. එතන ප්‍රතිසන්දි විඥානයත් එක්කලා වත්තු දසක භාව දසක කාය දසක ආදී රූප කොටාස ස්වල්පයක් එතන ජනිත වෙලා එතනින් පස්සේ තමයි අර පංචස්කන්ධය අනුක්‍රමයෙන් ක්‍රියාත්මක වෙලා මේ ආයතන ආදිය නිර්මාණය වෙන්නේ. එතකොට මේ පළමු බැස ගැනීමක් වේද? පළමු හට ගැනීමක් වේද? සම්පූර්ණයෙන් ප්‍රාදුර්භූත වීමක් වෙයිද මේ එක් එක් වචන වලින් මෙහෙම දක්වලා තියෙන්නේ අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන එක් එක් එක් එක් සත්වයා ඒ જાතිය ලබන්නා වූ ක්‍රමය වෙනස් ඒ ක්‍රමය වෙනස් නිසා එක් එක් જાතීන්ගේ හැට ගැනීම පෙන්වන්නට තමයි මේ විවිධ වචන වලින් දක්වන්නේ. ඒතකොට මේ සමස්තයෙන් අදහස් කරන්නේ අර పూర్ව කෘත කුසල කුසල කර්ම ශක්තියෙන් නාම රූප ධර්මයන්ගේ හට ගැනීමයි. එතකොට මේ නාම රූප ධර්මයන් කෙසේද හටගන්නේ කොතනද හටගන්නේ ඒවැය ශක්තිය කොතෙක්ද මේ සියල්ල තීරණය වෙන්නේ ඒ කර්ම වේගයත් එක්කලා. එතකොට දැන් මේ විදිහේ කර්ම ශක්තිය තණ්හාව උපාදාන කරගෙන ඒ අභිනව ආත්ම භාවයට පොළඹවනෝ ඒක අපි මීට කලින් අවස්ථාවක සිහිපත් කළා ඒකට බුදුදහමේ දැක්වෙන හොඳ වචනයක් තමයි භවනෙත්ති භවනෙත්තියයි කියලා කියන්නේ අර අපි දැන් බාසුන්න හැලා ගෙවල් හදනකොට බිත්ති බඳිනකොට ඒ බිත්තියට තව බිත්තියක් සම්බන්ධ කළ යුතුය නම් ඒ බිත්තිය නිම කරන තැන ගඩොල් කැට කිහිපයක් පිටට පන්නලා තියෙනවා එතකොට ඒ ඒ පැන්නුවෙන් පස්සේ ඒ බිත්තිය එතනින් අවසాన නැහැ. ඊළඟ බිත්තියත් එක්කලා සම්බන්ධ වීමේ නෙත්තිය. ඒකට කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණා උපාදානයේ සහිත සත්වයා මරණයටපත් වෙනකොට චුතිසිත ඇති වෙනකොට ඒ චුතිසිතෙන් අර බිත්තිය නිමාවටපත් කරපු බිත්තියක් වගේ මේක නිම වෙන්නේ නැහැ. ඒක නිම වෙනකොට අර gadol කෑලි එළියට පැන්නුවා වගේ භව nettiyak ඉතුරු කරනවා. චුතිසිත ඇති වෙනකොට ඊළඟට භව nettiyak ඇති කරනවා. අන්න තණ්හා උපාදානයෙන් තමයි භව nettiy ඇති කරන්නේ. හැබැයි භව nettiy ඇති කළා කියන්නේ ඒක සම්පූර්ණ බිත්තියක් නෙමෙයි. එතන එතන බිත්තියක් නැහැ. එතන nettiy විතරයි තියෙන්නේ. ඊට පස්සේ nettiයට අනිත් බිත්තිය සම්බන්ධ කරන්න ඕනේ. එතකොට බිත්තිය වෙනයි nettiy වෙනයි. අන්නේ නෙත්‍ය වගේ තමයි භව තණ්හාව. ඒ නෙත්‍යයට සම්බන්ධ කරලා ඊළඟට හදන බිත්තිය වගේ තමයි ජාතිය. එතකොට ඒ ඒ ඒ සම්පූර්ණ නිර්මාණය කරන්නේ කර්ම ශක්තිය විසින්. අතනින් නිමා කරන්නේ නැතුව ඊළඟ එකට හේතු කරලා භවයේ ඉස්සරහට යන්න තල්ලු කරන්නේ අර භව තණ්හාව විසින් ඒක තමයි සක්‍රීය සාධකයේ බවට පත් වෙන්නේ. ඉතින් මේ විදිහට අර අභිනව පංචස්කන්ධයක් නිර්මාණය කළාට පස්සේ එතනින් එහාට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලක් ගොඩ නැගෙනවා. ඒතර ජාතිපච්චා ජරා මරණ. ජාතිය නිසා තමයි ජරා මරණ හටගන්නේ. ඒතර මොකද්ද ජරා කියලා කියන්නේ? ජරා කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ දි รา යාම, බිඳී යාම. ඒක තමයි ජරාව හැටියට හඳුන්වන්නේ. මරණය කියලා හඳුන්වන්නේ කොමක්ද? බිඳී යාම. දි รา පත් වීම ජරාවයි, බිඳී යාම මරණයයි. එතකොට දි รา පත් වීම හඳුන්වනවා ආයු පරිච්ඡේදක ජරාව, සන්තති ජරාව සහ ශනික ජරාව කියන. දි รา පත් වීමේ අවස්ථා තුනක් දක්වනවා. ආයු පරිච්ඡේද ජරාව. ඒ කියන්නේ දි รา පත් වීම සිද්ධ වෙන එක්තරා ක්‍රමයක් හඳුන්වනවා ආයු පරිච්ඡේද ජරාවයි කියලා. ඒ කියන්නේ දැන් මේ ලෝකේ හටගන්නා වූ ඕනම නාම රූප සම්තතියකට යම්කිසි පැවැත්ම පිළිබඳ කාල පරිච්ඡේදයක් තීරණය වෙනවා. දැන් නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි හටගත් සැනින්ම නිරුද්ධ වෙනවා. ඒ හටගත් සැනින්ම නිරුද්ධ වෙන එක තමයි ෂණික ජරාව කියලා කියන්නේ. එතකොට ඒ ෂණික ජරාවේදී සිද්ධ වෙන්නේ උත්පාද ඨිති භංග. මේ නාම රූප ධර්මයන් හිතෙනවා උත්පාද අවස්ථාවක්, ඨිති අවස්ථාවක්, භංග අවස්ථාවක්. එතකොට දැන් චිත්ත චිත්තයේහි වේගය මම මුලින් සඳහන් කළානේ ඇසිපිල්ලමක් හෙළන වේලාවක කෝටි ලක්ෂයක් පමණ හට ගන්නවා කියලා. ඒ කෝටි ලක්ෂයක් පමණ වේගවත්ව හට ගන්නා හැම සිතකම උත්පාද තితి භංග කියන අවස්ථා තුන තියෙනවා. ඒ තරම් කුඩා කුඩා සිතකත් එහෙම නැත්නම් කෙටි කාලයක් පවතින වේගවත් සිතකත් ඉපදීම් පැවතීම් බිඳීම් කියන අවස්ථා තුන තියෙනවා. දැන් මේ අවස්ථා තුනෙන් උත්පාද අවස්ථාව කියලා කියන්නේ ජනිත කරන අවස්ථාව. ත්‍ිතිය අවස්ථාව කියලා කියන්නේ උත්පාද වේගය නිමා වෙන තැන. උත්පාද වේගය නිමා වෙච්ච තැන ඉඳලා ඊළඟට ඒක ජරාවටපත් වෙන අවස්ථාව ඊළඟට භංග කියලා කියන්නේ අහෝසි වෙන අවස්ථාව. මේක අපේ රේරුකානේ මහානායක හඳුරු හොඳ ලස්සන උපමාවකින් දක්වනවා. ඒ උපමාව කිව්වහම අපිට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගල් කැටයක් අහසට වීසි උඩට වීසි උඩට වීසි කළාම ඒ අපි අතින් ගන්නා ජවයේ ප්‍රමාණයට වේගයේ ප්‍රමාණයට ඒ වේගය තියන තාක්කල් මේ මේ පටන් ගැනීමේදී දුන්නු වේගයේ ප්‍රමාණයට ගල ආකාශය ඉහළට යනවා. එතකොට මේ පටන් ගැනීමේදී දුන්නු වේගය නිම වෙනකොට අන්න ගල් කැටේ ඉහළට යාම නවතිනවා. ඒ නැවතිච්ච තැන ඉඳලා මොකද වෙන්නේ? ආපහු ගල් කැටේ පහළට ඇද වැටෙන. එතකොට උත්පාද අවස්ථාව කියලා කියන්නේ අර ගල් කැටේ ඉහළට යන්නට මූලික ජවය සම්පාදනය කරන අවස්ථාවක්. එතනින් තමයි පටන් ගන්න. එතනින් තමයි ඇරඹෙන්නේ. ඒ ඇරඹෙන වේගයේහි ප්‍රමාණය කොච්චරද? ඒක යම් අවස්ථාවක ඒ ප්‍රමාණය ඉවර වෙනකොට ඒ වේගය නිම වෙනවා. ඊතලයක් උනත් එහෙමයි. ඊතලේ දුනුදිය ඇදලා වේගය කොච්චර ගන්නවද? ඒ වේගයේ ප්‍රමාණයට ඊතලේ ඉදිරියට ගිහිල්ලා ඊට පස්සේ වේගය ඉවර වෙනකොට ඒක නවතිනවා. නැවතුණාට පස්සේ වෙන්නේ ස්වභාවිකව ඇද වැටෙන එක. ඉතින් ගල් කැටයක් ගැන කියනකොට අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ගල් කැටය ආකාශයට විසිකලහම කොච්චර උඩ යනවද කියන එක තීරණය වෙන්නේ අපේ ආරම්භයේදී ලබා දෙන ජවය අනුවයි. උත්පාදයට ලබා දෙන ජවය. ඒ උත්පාදයට ලබා දෙන ජවය නවතින්නෙම නැතුව ඒක වඩා බල සම්පන්න වුණොත් ඒක බොහෝ කාලයක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි අඩු වේගයක් නම් අපි ජනිත කරන්නේ ආරම්භයේදී ඒ අඩු වේගය ඉදිරියට ක්‍රියාත්මක වෙලා යම් මොහොතක ෂය වෙනවද එහෙම නැත්නම් යම් මොහොතක ඒ වේගය නිම වෙනවද එතන තමයි ස්ථಿತಿ නවතින අවස්ථාව ස්ථිතියේ පටන් මොකද වෙන්නේ? මේක පහලට ඇදගෙන වැටෙනවා. අන්නේ ස්ථිතියේ පටන් පහලට වැටෙන අවස්ථාව තමයි ජරා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දිරණ අවස්ථාව. දිරණ අවස්ථාව. ඊට පස්සේ වැටිලා බිම පතිත වෙන අවස්ථාව තමයි භංග අවස්ථාව. ඒ කියන්නේ අර වැටෙන එකත් ඉවර වුණා. ඉහළට යන එක ආරම්භ වුණා, ඉහළට යන එක නැවතුණා, පහළට එන එක ආරම්භ වුණා, පහළට එන එක නවතිනවා. එතකොට ඔය අවස්ථා ටික තමයි උත්පාද ප්‍රතිභංග. එතකොට උත්පාද අවස්ථාව සෑම නාම රූප ධර්මයකට උත්පාද අවස්ථාවක් තියෙනවා ඒ වගේම තితి අවස්ථාවක් තියෙනවා තితి අවස්ථාවේ පටන් ආරම්භ වෙන්නේ ජරාවයි ඒ කියන්නේ ෂය වීම වැය වීම අහෝසි වෙන්නට පසුබිම හැදීම ඊට පස්සේ ඒ තితి අවස්ථාවේ ඉඳලා ඒක භංග අවස්ථාව වෙනකම්ම ඒ කෙටි කාලය ශනික ජරාව භංග අවස්ථාව ශනික මරණයයි කියලා හඳුන්වනවා. තිතියේ ඉඳලා භංගය දක්වා අවස්ථාව ශනික ජරාවයි භංග අවස්ථාව ශනික මරණය. හැම නාම රූප ධර්මයක මේක ක්‍රියාත්මක. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි සන්තති ජරාව. සන්තති ජරාව කියලා කියන්නේ දැන් නාම රූප ධර්මයන් මෙහෙම ඉපදිලා නිරුද්ධ වුණාට ශණයක් ශණයක් පාසා නිරුද්ධ වුණාට ඒක සම්පූර්ණයෙන් අහෝස වෙන්නේ නැහැ. එහි සන්තතිය දිගින් දිගට පවතිනවා. සන්තතිය කියලා කියන්නේ පරම්පරාව. ඒ පරම්පරාව යම් කාලයක් පැවතිලා අහෝස වෙනවා. ඒක තමයි සන්තති ජරාව කියලා හඳුන්වන්නේ. ඒ සන්තති ජරාව කියලා දක්වන්නේ මොනවද? දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි ආහාරයක් ගන්නවා. ආහාරය ගත්තාම ආහාරයේ රස ඕජාව නිසා ඒතනත්තාගේ ශරීර අභ්‍යන්තරයේ ඕජාමය රූප කලාප හට ගන්නට පටන් ගන්නවා. ඕජා රූප කලාප හට ගන්නවා. හැබැයි මේ රූප කලාප සදාකාලික නැහැ. අර ආහාරයේ රස ඕජාව ක්‍රියාත්මක වෙනකම් විතරයි ඒ රූප කොටාස ක්‍රියාත්මක වෙන්නේ. ඒක සමහරලාට පැය කීපයක් වෙන්නට පුළුවන් ඒ ආහාරයේ ශක්තිය තියෙන. එතකොට මේ පැය කීපය ඇතුළත අර රූප කොටාස ඉපදිලා ඉපදිලා ඊට පස්සේ අනුක්‍රමයෙන් ඒ සන්තතිය දි รา පත් වෙනවා. උපදින උපදින රූප කොටාස ඒ මොහොතේම මරණයටපත් වෙනවා. දි รา පත් වෙනවා. ඒක තමයි ශනික ජරාව කියලා හැඳින්වෙන්නේ. හැබැයි උපදින රූප කොටාසය බිඳී යනවා, ඊළඟ රූපයක් හට ගන්නවා, ඒකත් බිඳී යනවා, ඊළඟ රූපයක් හට ගන්නවා, ඒකත් බිඳී යනවා, ඊළඟ රූපයක් හට ගන්නවා, ඒකත් බිඳී යනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා මේකේ මේ සන්තතියේ දුර්වල වීමක් යම් අවස්ථාවක සිද්ධ වෙනවා. අන්නේ සන්තතියේ දුර්වල වීම සිද්ධ වෙන අවස්ථාවේ ඉඳලා ඒ සන්තතිය ටිකෙන් ටික ටිකෙන් ටික සය වෙන්නට පටන් ගන්නවා. එතකොට ආහාරයක් ගත්තු ගමන්ම ඒ රස ඕජාව නිසා හටගන්නා රූප කලාප වහවහ හටගන්නවා. සනික සනිකව හටගන්නවා. ඒ හටගන්නකොට හට ගැනීමේ වේගය බහුලයි. ඒත් එක්කම බිඳෙනවා. නමුත් අර හට ගැනීමේ වේගය බහුල නිසා දැන් අපට අර ආහාරය නිසා 아무තු ජවයක් දැනෙනවා. ඇයි අර ඊට අදාළ රූප කොටාස බහුලව බහුලව හටගන්නේ. හැබැයි බහුලව හටගන්නා බව ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා. අන්නේ අඩු වෙන්න පටන් ගත්ත තැන තමයි ඒ සන්තතියේ ඡය වීම පටන් ගන්න. දැන් මුලදි මුලදි අපි හිතමුකෝ ඒ රස ඕජාව නිසා රූප කොටාස රූප කලාප දහස බැගින් පහළ වෙනවා. ඊට පස්සේ ඒක 999ක් වෙන්න පටන් ගන්නවා. අර මුලින් 1000 1000 එකවර 15 වීගෙන 15 වීගෙන ගියා ඒ 1000ම බිඳනවා ආය 1000ක් කට ගන්නවා ඒ 1000ත් බිඳනවා ආය 1000ක් කට ගන්නවා ඒ 1000ත් බිඳ මෙහෙම ගිහිල්ලා මේක 999කට බහිනවා 998කට බහිනවා අන්න එතකොට ජරාව ආරම්භ වෙනවා අර සන්තතිය දැන් මේ ටික ටික දැන් අඩු වෙන්න පටන් ගන්නවා ෂය වෙන්න පටන් ගන්නවා එහෙම එහෙම ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන් අර රූප කොටාස හටගන්න එක නවතිනවා. ඔන්න නවතිනකොට ඒ ආහාරයෙන් උපදවන්නට පුළුවන් ඕජෝ රූප කොටාස නිමාවටපත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයක ඒ ආහාරයෙන් උපදවන්නට පුළුවන් ඕජාමය රූප කොටාස උපරිම කාලයක් පවත්වනවා නම් පවත්වන්නට පුළුවන් සතියක කාලයක් පමණයි. ඒ නිසා තමයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ Nirodha Samapattiyට සමවදිනවා නම් අදිෂ්ඨාන කරලා උපරිම සතියයි. ඒ සතිය තුළත උපහන්සේලාගේ චිත්තය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර සිත ක්‍රියාත්මකුත් නැති වුණාට මේ කය නඩත්තු වෙන්නට ඕන. කය නඩත්තු වෙන්නට අර ගත්තු රස ඕජාවෙන් රූප කොටස නිපදවන්න ඕන. මේක නිපදවලා නිපදවලා නිපදවලා අනුක්‍රමයෙන් ජරාවටපත් වෙලා ඒක නවතිනවා දින හතක් ගත වෙනකොට ඒ නවතින තැනදී යලි ආහාර ගත්තේ නැත්නම් ඒ කය තවදුරටත් පවතින්නේ නැහැ. ඒක අභාව ප්‍රාප්ත වෙනවා. අන්න ඒ වගේ අර తాවකාලිකව ජනිත වෙන්නා වූ රූප කොටාස සහ නාම කොටාසයන් පරම්පරාවක් හැටියට පැවතිලා යම් මොහොතක ඡය වෙන්නට පටන් ගන්නවා නම් එය හඳුන්වනවා සම්තති ජරාව කියලා. සම්තති ජරාවයි කියලා. එතකොට නාම රූප ධර්මයන්ගේ ශණයක් ශණයක් පාසා ඇති වෙලා ස්ථිතියටපත් වෙලා ඒයින් පස්සේ පරිහානියටපත් වීම ශනික ජරාවයි ඊළඟට නාම රූප ධර්මයන් බහුලව බහුලව හටගෙන රූප ධර්ම විතරයි බහුලව හටගන්නේ නාම ධර්ම එකක් පසුපස එකක් අනුපිළිවෙලින් හටගන්නේ. එහෙම හටගෙන ඒ පරම්පරාව යම් මොහොතක දුර්වල වෙනවා නම් ඒ දුර්වල වෙන්න පටන් ගත්ත තැන ඉඳලා එය ඒ සන්තතියේ ජරාවයි. දැන් අපි කතා කළේ රූප කලාප ගැන නාම නාම ධර්මත් එහෙමයි. නාම ධර්මවල අපි හිතමුක අපිට දැන් යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයක් පිළිබඳව අපට රාගයක් උපන්නා කියලා. දැන් මේ මුලින් රාගය ඉපදුනහම අපි නැවත නැවත ඒ ගැන හිතනවා, කල්පනා කරනවා, සිතුවිලි ගොඩනගනවා, සංකල්ප ගොඩනගනවා. දැන් මේ සංකල්ප ගොඩනගන්න ගොඩනගන්න රාගය උත්සන්න වෙනවා. දැන් අන්න අර ජවය සම්පාදනය කරන වෙලාව නිසා එතන එන්න එන්න ඒ රාගසිත උත්සන්න හැබැයි ඔහොමම ගිහිල්ලා යම් අවස්ථාවක් එනවා ඒ රාගසිතේ උත්සන්න වෙන බව නැවතිලා ටිකෙන් ටික ටිකෙන් ටික අර රාගසිතේ තියෙන ශක්තිය අඩු වෙන්න පටන් අන්න ජරාවටපත් වෙනවා රාගසිත ඊළඟට ද්වේෂසිතත් එහෙමයි අපි අපිට යම්කෙසේ කෙනෙක් පිළිබඳව කෙනෙක් කරපු වරදක් පිළිබඳව අපිට මුල් අවස්ථාවේදී පාලනයක් නැතුව සමහරලාට කෝපය මතුවෙනවා. ඒක ඒක නවත්තන්න හැදුවත් හරියන්නේ ඒක ඒක ලොකු ආවේගයක් හැටියට එනවා. හැබැයි ඒකත් එක්ක ඒකත් එක්ක මොහොම හිතලා හිතලා යම් අවස්ථාවක ඒ මනසේ ඇතිවන කෝපය දියාරු වෙන්නට පටන් ගන්නවා ටිකෙන් ටික. දැන් අර අරමුණ පිළිබඳව හිතන්න ඕන හැම පැත්තක්ම හිතලා හිතලා හිතලා කල්පනා කරලා කරලා ඊට පස්සේ වෙනත් මනෝභාවයන් වෙනත් කායික මානසික අවශ්‍යතාවයන් යෙදিলা ටික ටික අර මනෝභාවය තවදුරටත් වර්ධනය කරමින් පෝෂණය කිරීමේ හැකියාව අඩු වෙලා ටිකෙන් ටික මේ මනෝභාවය දියාරු වෙන්නට පටන් ගන්නවා ඒකට අවශ්‍ය හේතු ප්‍රත්‍ය අවශ්‍ය විදිහට සම්පාදනය නොවෙනකොට කල්ගත වීම නිසා පරණ වීම නිසා එතකොට මේ ජරාව කියන එක රූප ධර්මයට විතරක් නෙමෙයි නාම ධර්මයටත් අදාළයි. නාම ධර්මය ජරාවටපත් වෙනවා. ඒ නිසා ජරාව කියන එක රූපයක් ඇති සත්වයින්ට විතරක් නෙමෙයි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙටත් ජරාව අදාළයි. ජාතිපච්චා ජරා මරණ. මේ මේ දෙක අනිවාර්යයෙන්ම අරූප තලයටත් අදාළයි. ඇයි අරූප තලයේ සිත හට ගන්නවා. සිත හටගත්තට පස්සේ අනුක්‍රමයෙන් ඒක පරණ වෙනවා. චිත්ත සංතතිය. ඒ පරණ වෙලා පරණ වෙලා තමයි යම් අවස්ථාවක ඒ අරූප ලෝකයේ උපදින බ්‍රහ්මයා ඒ භවයෙන් චුත වෙන්නේ. හැබැයි චුත වෙන්න බොහෝ කාලයක් ගත වෙනවා. ඇයි අර සන්තතිය බොහෝ දීර්ඝ නිසා. එතකොට මේ විදිහට తాවකාලිකව යම් යම් හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙන්නා වූ නාම රූප ධර්ම මුල් මුල් අවස්ථාවේදී ශක්තිමත්ව ජනිත වෙලා ඊට පස්සේ යම් අවස්ථාවකේ ශක්තිය හීන වෙන්නට පටන් ගන්නවා නම් එය ඒ නාම රූප සංතතියේ ෂය වීමයි ජරාවයි කියලා හඳුන්වනවා. එය තමයි සංතති ජරාව කියලා හඳුන්වන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ආයු පරිච්ඡේද ජරාව. ආයු පරිච්ඡේද ජරාව කියලා කියන්නේ අර తాවකාලික සංතතියක් නෙමෙයි ප්‍රතිසන්දි සිතෙන් ආරම්භ වෙන්නා වූ මේ නාම රූප ධර්ම ගොනුව චුතිසිතෙන් අවසාන වෙන තක්වා මේ પરම්පරාව නඩත්තු කරගෙන පවත්වාගෙන ගිහිල්ලා අනුක්‍රමයෙන් දි รา පත් වෙලා මරණයටපත් වෙනවා නම් ඒ දි รา පත් වෙන අවස්ථාව තමයි ආයු පරිච්ඡේද ජරාවයි කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ඔන්න අ මිනිස්සෙක් උපදිනවා. මිනිස්සෙක් ඉපදුනහම ඒ සාංශාරික වශයෙන් ඒ ප්‍රතිසන්දි විඥාණයට යම් ජවයක් ලබා දුන්නා නම් කර්ම වේගය නිසා ප්‍රබල කර්ම ශක්තියකින් යම් ජවයක් ලබා දුන්නා නම් ඒ ජවය ඊළඟට ඒ කර්ම වේගයට අදාළව ඒතනත්තා ඉපදිච්ච කාලවකවානුව තුල මව්පියන්ගෙන් පරිසරයෙන් අර මේ අභිනව උත්පත්තියට යම් ජවයක් මුල් ආරම්භයේදීම එකතු වුණා නම් ඒ කියන්නේ මව්පියන්ගෙන් ලැබුණු ඥානමය පදනම හුඟක් ශක්තිමත් නම් පාරිසරික සාධක හුඟක් ශක්තිමත් නම් ඒ වගේ ශක්තිමත් මූලයකින් නම් මෙතන නිර්මාණය වුණේ ඒ පංචස්කන්ධය නාම රූප ධර්මයන් බිඳෙනවා නැවත උපදිනවා බිඳෙනවා නැවත උපදිනවා මේ පරම්පරාව ගා කල් පවත්වාගෙන යන්නට පුළුවන් හැබැයි අර මෞපියන්ගෙන් ලැබෙන ඥානමය පදනම හෙවත් ඒ රූප කලාපවලට ලැබෙන ආරම්භක ශක්තිය ඊළඟට අර පාරිසරික සාධක වලින් ලැබෙන ආරම්භක ශක්තිය ගොඩක් දුර්වල ඒක වැඩි කාලයක් පවත්වන්නට බෑ වැඩි කාලයක් පවත්වන්නට බෑ එතකොට ඒ මිනිස්යාගේ ආයු කාලය අඩුයි දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ 120ක් ආශ. 120ක් කියලා කියන්නේ කර්ම වේගය නෙමෙයි මේ කය මෞකුසෙන් මෞකුසේ ජනිත වෙලා ඊට පස්සේ මෞකුසෙන් බිහි වෙලා ලදරුවේ දරුවේ ඊළඟට තරුණේ වැඩිහිටියෙක් ඊට පස්සේ මැදිවියේ කෙනෙක් මහල්ලෙක් තත්ත්වයට අනුක්‍රමයෙන් මේ චක්‍රය සම්පූර්ණ වෙලා නිමාවටපත් වෙන්නට ගත වෙන කාලය තමයි ආයු කාලය. ඒ ආයු කාලය සම්පූර්ණ වෙන්න ඒ කාලේ අවුරුදු 120ක් ගත වුණා. දැන් කාලේ අවුරුදු 70කින් ওই ටික ඔක්කොම කරනවා. මව් කුසේ පිළිසිඳගෙන බිහි වෙලා ළමයෙක් හැටියට තරුණයෙක් හැටියට වැඩිහිටියෙක් හැටියට මෙහෙම සක්‍රිය වෙලා සම්පූර්ණයෙන් වයස්ගත වෙලා මරණයටපත් වෙන අවුරුදු 70. ඊට පස්සේ තව මේක අඩු වෙලා අඩු වෙලා ගිහලා අවුරුදු 10ට එනවා. අවුරුදු 10ට ආවන් පස්සේ ඒ 10න් මැරෙනවා කියන්නේ අඩු වයසින් මැරෙනවා කියන එක නෙමෙයි. ඒ ආයු පූර්ණේ කරලායි මැරෙන්නේ. අවුරුදු 10 කියන්නේ පූර්ණ ආයුෂ. එතකොට ඒ කාලෙට මිනිස්සයා මව කුසේ පිළිසිඳගෙන බිහි වෙලා ළමයෙක් හැටියට තරුණයෙක් හැටියට වැඩිහිටියෙක් හැටියට මැදිවියෙක් කෙනෙක් හැටියට ගිහිල්ලා මහලු වෙලා මැරෙන්න අවුරුදු 10යි. ඒක හරියට දැන් අපි වී වැපුරුහම සමහර වී වර්ග තියනවා පොළවට මඩට වැටිලා පැලේ හැදිලා පීදිලා ඊට පස්සේ කරල් පැහිලා අස්වනු නෙලා ගන්නට ගත වෙන්නේ මාස 3යි. මාස 3ක් ඇතුළත ওই චක්‍රය සම්පූර්ණ. සමහර වී වර්ග තියෙනවා මාස 3හමාරක් ගත වෙන ওই චක්‍රය සම්පූර්ණ. සමහර වී වර්ග තියෙනවා මාස 4ක් ගත වෙන. සමහර වී වර්ග තියෙනවා මාස 6ක් ගත වෙන. මේ මාස 6 වෙන 아무තු දෙයක් වෙන්නේ අර ටිකම තමයි වෙන්නේ. හැබැයි ඒ ටික වෙන්න මාස 6ක් ගත වෙනවා. ඒ પરම්පරාව නිමාවටපත් වෙන. අන්න ඒ වගේ එක් එක් නාම රූප සම්පතින් එක් එක් පංචස්කන්ධයන් ප්‍රතිසන්දි සිතෙන් ආරම්භ වෙලා චුති සිතෙන් අවසාන වෙන්නට මේ කය පවත්වාගෙන යන්නට පුළුවන් කාල පරිච්ඡේදය තමයි ආයු කාලයයි අන්නේ ආයු කාලය තුල මුල් කාලයේහි අර ශනික ජරාව සිද්ධ වෙනවා සන්තති ජරාව සිද්ධ වෙනවා ඒ කියන්නේ ශනයක් ශනයක් පාසා නාම රූප ධර්ම දිරාපත් වෙලා බිඳී යනවා પરම්පරාවත් බිඳී යනවා හැබැයි අර උත්පත්තියෙන් ආපු પરම්පරාව අකණ්ඩව ශක්තිමත්ව ඉදිරියට යනවා ඉදිරියට යනකොට කුඩා කාලේ ළමා කාලේ අර නාම රූප ධර්ම බිඳුනට ඒ බිඳන තන වහා පිරීලා ජව සම්පන්නව ඉදිරියට යන නිසා දිරීමක් පේන්නේ නැහැ කුඩා දරුවාගේ රූප කොටාසත් දිරාපත් වෙනවා හැම දිරනවා මාංශ දිරනවා අස්ති දිරනවා. ඒ දිරනවා කියලා කියන්නේ හටගත්තු රූප කොටාස අනුක්‍රමයෙන් දිරාපත් වෙලා අහෝස වෙනවා. හැබැයි ඒ අහෝසි වුණාට අභිනවෙන් අභිනවෙන් හට ගන්නවා ඊට වඩා ශක්තිමත්ව. ඒ නිසා කුඩා අවධියේදී දරුවගේ දිරීමක් පේන්නේ නැහැ වර්ධනයක් පේන්නේ. හැබැයි අර ශනික ජරාව සිද්ධ වෙනවා. සන්තති ජරාව සිද්ධ වෙනවා. හැබැයි ආයු පරිච්ඡේද ජරාව සිද්ධ වෙලා නැති නිසා ඒ තනත්තා උත්පත්තියෙන් ගෙනාපු කර්ම වේගය විසින් නැවත නැවත වඩා ශක්තිමත් රූප කොටාස ජනිත කරනවා. ඒ ජනිත කරනකොට අපිට කුඩා දරුවෙකුගේ තරුණයෙකුගේ එන්න එන්න ජව සම්පන්න බවක් නිසා දිරීමක් ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා ඒ ඒ සත්වයාගේ ආයු කාලයේ මැදට එනකොට අන්න ස්ථಿತಿ අවස්ථාව අර අපි එක් නාම රූප ධර්මයක් ගත්තාම අපි ඒකේ පැහැදිලි කළේ උත්පාද ප්‍රති භංග කියලා. එතකොට දැන් අර දරුවගේ උත්පාද අවස්ථාවේ ඉඳලා වර්ධන කාලයක් තිබුණා. ඊට පස්සේ මැදට ආපු ගමන් මැදිවියට ආපු ගමන් ඔන්න ස්ථಿತಿ අවස්ථා. ස්ථಿತಿ අවස්ථාවෙන් පස්සේ මොකද වෙන්නේ? අන්න ජරාව ප්‍රකට වෙන්න ගන්න. ඊට කලිනොත් ජරාව තියෙනවා. හැබැයි ජරාව ප්‍රකට වෙන්නේ අභිනවයෙන් ජව සම්පන්න විදිහට අර රූප කොටස ජනිත වෙන නිසා. හැබැයි ස්ථිතියෙන් පස්සේ ඒ අර වර්ධන කාලය නැවතුණාට පස්සේ ඔන්න එතනින් එහාට ජරාව පටන් ගන්නවා ක්ෂය වීම පටන් ගන්නවා. ඒ ක්ෂය වීම පටන් අරගෙන ඒ සත්වයාගේ ආයු අවසාන වෙනකොට අනුක්‍රමයෙන් කය දුබල වෙලා දුබල වෙලා යනවා. එහෙම දුබල වෙලා ගිහිල්ලා මරණයටපත් වෙනවා. එතකොට මේ මරණයටපත් වීම ආයුෂ අවසන් වීමෙන් සිද්ධ වෙන මරණය ආයුක්ෂය මරණය. හැටියට හඳුන්වනවා ඒ වගේම ඒ සත්වයාගේ මැදිවියෙන් පස්සේ මරණය දක්වා මේ රූප කොටාසේ දි รา පත් වීගෙන යාම ආයු පරිච්ඡේද ජරාවයි කියලා හඳුන්වනවා. ඒතර ජරාව තුන් ආකාරයි ශනික ජරාව, සන්තති ජරාව සහ ආයු පරිච්ඡේද ජරාව. ශනික ජරාව කියලා කියේ නාම රූප ධර්මයන් උත්පාද ස්ථಿತಿ භංග කියන අවස්ථා තුනෙන් යුක්තයි උත්පාද අවස්ථාවේදී දෙන ජවය ස්ථಿತಿ අවස්ථාවේදී නවතිනවා එතෙන් පටන් අභාවය දක්වා පිරිහෙන කාලය ශනික ජරාවයි සන්තති ජරාව කියලා කිව්වේ නාම රූප ධර්මයන් හටගෙන මුල් මුල් අවස්ථාවේ සාධක බහුලව ලැබෙනකොට වඩා ශක්තිමත්ව ඒ પરම්පරාව ක්‍රියාත්මක වෙනවා සාධක දුබල වෙනකොට ඒ પરම්පරාව දුබල වීගෙන යනවා ඒ දුබල වීම ආරම්භ වෙන අවස්ථාවේ ඉඳලා අභාවයටපත් වෙන තැන දක්වා සන්තතියේ ජරාවයි සිද්ධ වෙන්නේ ඊළඟට පංචස්කන්ධයක් අභිනව ආත්ම භාවයක ඉපදුණු තැන ඉඳලා ඒ ආත්ම භාවය නිමා කරන තැන දක්වා කාල පරිච්ඡේදය ආයු කාලයයි කියලා හඳුන්වනවා ඒ ආයු කාලය තුල ඒ තනත්තාගේ නාම රූප ධර්ම වඩාත් ශක්තිමත් ක්‍රියාත්මක වෙන කාලය තුල අර ශනික ජරාව, සන්තති ජරාව සිද්ධ වුණත් ඒවා ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි මැදි වයසෙන් පස්සේ අනුක්‍රමයෙන් ඒතනත්තාගේ රූප කොටාසත් ඡය වීමටපත් වෙනවා. මතක ශක්තිය, ධාරණ ශක්තිය මේ ආදී කාරණත් අනුක්‍රමයෙන් ඡය වෙන්නට පටන් ගන්නවා. ඒවැ ශක්තිය ටිකෙන් ටික දුර්වල වෙනවා. ඒතොර නාම ධර්මවලත් ඒ ජරාව ප්‍රකට වෙනවා. රූප ධර්මවලත් ඒ ජරාව ප්‍රකට වෙනවා. ඒ ජරාව ප්‍රකට වෙලා යම් අවස්ථාවක ඒ සන්තතිය නිමාවටපත් වෙනකොට මරණයටපත් උනායි කියලා හඳුන්වනවා. එතකොට දැන් මේ දිවිමත් අභාවයත් කියන දෙකම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? හටගත්තු නිසායි. මේ පංචස්කන්ධයක් ජනිත වෙච්ච නිසා තමයි මේ දිරීම සහ මැරීම උරුම වෙන්නේ. එහෙනම් දිරීම මැරීම කුමක් පදනම් කොටද පවතින්නේ? උත්පත්තිය පදනම් කොටගෙන ජාතිය පදනම් කොටගෙන ඒ නිසා ජාතිපච්චය ජරා මරණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජරා මරණ විතරක් නෙමෙයි මෙතන තව කාරණා පහක් ඒකට කියනවා. ඔක්කොම කරුණු හතක්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඉතින් ඒ කාරණා ටික අපි ඊළඟ සතියේ කතා බහ කරමු. අද අපි මේ කතා කළේ පටිච්චසමුපාදයේ අවසන් අංග දෙක. ඒ තමයි භවපච්චයා ජාති සහ ජාතිපච්චයා ජරා මරණ කියන මේ අංග දෙක. ඉතින් ඒ පිළිබඳව පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා අපි හිතනවා. අපි ඉතිරි කොටස සහ අපි ඊළඟට සඳහන් කළා මේ පටිච්චසමුපාදයේ අර සංදි ඊළඟට චක්‍ර ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අර රුකාණ මහානායක හාමුදුරුවන්ගේ පටිච්චසමුපාද විවරණ ග්‍රන්ථය පාදක කොටගෙන අපි ඒ සියුම් තැන් ටිකක් කතා කරමු කියලා. ඉතින් ඒ ටිකත් අපි ඉදිරි සතිවලදී සාකච්ඡා කරනවා. අද දවසට මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් මෙතෙන් පටන් අපේ සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.